ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සාකෝපනීසා තණ්හා කත්ථ නිරුද්ධමානා නිරුද්ධති කත්ථ පහියමානා පහියති රූප සංකේතනා ලෝකේ පිය රූපං සාත රූපං තේ සා තණ්හා නිරුද්ධමානා නිරුද්ධති පහියමානා පහියති කෞරවනීය යෝගාවචර මහා රංගරත්න අවසරයි අපි මේ නීවාද්‍ය දීගුණාම එක කියලා මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ 92 වෙනි අංකය. ඒ වෙනකොට අපි ඒ සතිපට්ඨාන සූත්‍රයේ සෑම අංශයක්ම වාගේ සාකච්ඡා කරමින් ඇවිල්ලා තියෙනවා. දාන තාම පොඩි සුළු ශේෂයක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ධම්මානුපස්සනා කොටසේ. එතකොට මුළු සතිපට්ඨාන සූත්‍රයේම හැම ආරේ දැක ගන්න පුළුවන් වෙයි. දැන් අපි හැසිරෙන්නේ ධර්මානුපස්සනාවෙමයි සත්‍ය පරිදි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන සත්‍යය අතර අඩංගු ඒ කුරුකේ ඒ නිරෝධ සත්‍යය. ඒ නිරෝධ සත්‍යයත් ඊට කලින් ඉදිරිපත් කරගත්තා වූ සමුදය සත්‍යයක් කියන දෙක හරියට රූපේකුත් කණ්ණාඩියකේ රූපේ වැටෙනා වූ ප්‍රතිබිම්බයකුත් වාගේ නිකන් කණ්ණාඩියක ප්‍රතිබිම්බ රූපයක් තියෙනවා. මේකෙම ප්‍රතිබිම්බයක් තමයි. සමුදයේම ප්‍රතිබිම්බයක් තමයි නිරෝධය. මේ දෙක අතර තියෙන වෙනස බලන්න ගියාම පුදුමාකාර සියුම් භාවයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයා සමුදේ සලකන්නේ සම්පූර්ණයෙන්ම වැරදි දුරු කළ යුතු ප්‍රහාණ කළ යුතු කොටසක් එහෙම නැත්නම් ඒක නරක දෙයක්, ඊටාමත් අපි ළඟ සමීපේ තියෙන දෙයක්. ඊගාට නිරෝධ සත්‍ය කිව්වහම ඊටාමත්ම පිළිතුරු අද උගක් ඈත බොහෝ දුරක බොහෝ කාලයක වැඩ කිරීමෙන් කරන්න ඕන දෙයක් කිය මේ දෙක අතර පුදුමාකාර වෙනසක් දැක ගන්න තරමටම ආධ්‍යාත්මික ගතියක් තියෙන උඹ දෙනවා. මේ වෙනස පෙන්නන තරමටම මේක අතුලාන්තයක් පෙන්වන්න ආවා. නමුත් මේ දෙකේම දක්වන පුරුක්තික ටික පුරුක්තික දිහා සමුදේ සත්‍ය සත්‍යයෙන් සහ නිරෝධ සත්‍ය පැත්තෙන් බලනකොට කොච්චරනම් අකාලිකද කොච්චරනම් සාන්දෘෂ්ටිකද කියලා බලනකොට ඒ ධර්මයේ කෙරේ පුතුමාකාර උනන්දුගත ගතියක් උත්සාහ කරන ගතියක් ඇති කරනවා. ඒක තමයි අපේ පරමාර්ථයේ වියුත්තේ මේ බණ සාකච්ඡා කිරීමෙන් බණ ඇහිීමෙන් අපි මේ කරගෙන යන වැඩේට පුළුවන් තරම් ලොකු උනන්දුවක් ලොකු ඉදිරි තල්ලුවක් පෙරමග දැක්වීමක් ඉතින් ඒ සම්බන්ධයෙන් බලනකොට අපි අද ඉදිරිපත් කරගත්ත මාතෘකාව සූක්ෂමයි බොහෝමත්ම සියුම් නමුත් පිරිසේ අද ඉන්නා වූ தත්ත්වය අනුව ඒ තරම්ම ගැඹුරු කර්තව්‍යයක් වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා අපි අද ඉදිරිපත් කරගන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න නම් නිරෝධය කරන්න නම් නැත්නම් කෙරෙනවා නම් කොහොමද කෙරෙන්නේ කොතැනද කෙරෙන්නේ ඒක මේ ප්‍රශ්නේ පිළිතුර තියෙන්නේ රූප සංචේතනා ලෝකේ ප්‍රිය රූපං සාත රූපං අපි ඇහැට රූප දැකීම විතය කියන නැත්නම් ඇහැ කියන ආයතනය සම්බන්ධ කරලා ගත්තොත් රූප සම්බන්ධයෙන් අපේ යම් චේතනා පහළ වීමක් තියෙනවා. අර ඉන්දිය භාවනා සූත්‍රයේ සඳහන් කරන විදිහට චක්කුණා රූපං විස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං රූපේ දකින්නකොටම රූපයක් දකින්නකොටම ඒක ඔන්නෝයි තුන අතර තමයි හිතෙන්නේ එක්කම නාපයක් පහළ වෙනවා අනේ හොඳ රූපයක් දැක්ක යාන්තම් දැක්කත් ඇහැ හොඳ නිසා දැකගත්ත ආදි වශයෙන් මනාපේ එහෙම නැත්නම් අමනාපය පහළ වෙනවා. මේක අසුබයි, අශෝභනයි, අබද්දයි. ඒක නිසා මේක නොදකින්නවා නම් හොඳයි. එතන මනාපමනාපං දැක්ක නොදැක්ක මතක නැහැ. මනාපමනාපයක් නැති රූප හිතේ හිතින්නෙත් නැහැ, දැක්ක බව සිහියෙත් නැහැ. ඔන්න ඔය තුන අනුව මේ රූප විශේෂයි අපි චේතනා පහළ කරනවා. මනාප රූපයක් දැක්කම ඔක ලං කරගන්න, ලොකු කරගන්න, බදා ගන්න, ළඟ තියා ගන්න ගොක් චේතනා පහළ වෙනවා. අමනාප රූපයක් නම් දුරු කරන්නට, විනාශ කරන්නට, නැති කරන්නට, ඈත් කරන්නට චේතනා පහළ වෙනවා. මනාපමනාප පහළ වුණා නම් රූප දැක්කා, ඇහැ වැඩ කරා කියන එකවත් මතක නැති වෙලා වෙන කනේ, නාසයේ, දිවේ, කයේ, හිතේ පහළ වෙන අරමුණක් පතු වෙන තරමටම චේතනා නිලීන වෙලා. ඒ නිසා දකින්න රූපයක් පාසා මේ ආකාර වූ චේතනා ස්වરૂපයක් අනිවාර්යයි. ඒ චිත්ත වීතියේ එක කුරුකක්, එක චිත්තක්ෂණයක්, එක සංදිස්ථානයක්. මේක බොහොම වැදගත් සංදිස්ථානයක්. මේ චේතනාව. මේ චේතනා චෛතසිකය වැටෙන්නේ පංචස්කන්ධ වශයෙන් කඩනකොට රූප කොටසට නෙවෙයි, සංඥා කොටසට නෙවෙයි, වේදනා කොටසට නෙවෙයි, විඥාන කොටසට නෙවෙයි, සංඛාර කොටසට. ඔය චිත්තචෛතසික ධර්ම බෙදලා දක්වනකොට හිත විඥානය කියලා දානවා නම් ඊටු චෛතසිකයන් දැනට සම්මත ක්‍රමයේ හැටියට 52කට කඩන. ඒ 52කේ සංඥාව අයින් කරනකොට 51යි චේතනාව අයින් කරනකොට 50යි ඒ 50ටම කියනවා සංස්කාර කියලා. සංඛාර ස්කන්ධය. මේ සංස්කාර ස්කන්ධය ගැන විස්තර කරන්න යන ඔය චෛතසික කඩන ආකාරයේ ආචාර්යවරු ඒ සංස්කාර ස්කන්ධේ වැදගත්ම චෛතසික විදිහට පෙන්වන්නේ චේතනාව. චේතයිති චේතන. මේ චේතනාව කියන්නේ ආයුහන රස. අනිකුත් අර 50 49ක් වන චෛතසික ඔක්කොම රැස් කරනවා. මොකටද රැස් කරන්නේ? චේතනාවට ඕන තාලෙට ඕන තැනට මෙහෙවන්න. අනේ මෙහෙය වීමයි චේතනාවේ කෘත්‍යය මෙහෙය වීමයි. ප්‍රයත්න කිරීමයි. ප්‍රයෝග කිරීමයි. සංවිධානය කිරීමයි. මේක සාමාන්‍යයේ ඒ සම්ප්‍රදාන කූල දක්වන උපමාව තමයි වඩු මඩුවක ප්‍රධාන වඩුව නැති වෙනකොට එයාගේ ප්‍රධාන අතවැසියා අනිකුත් සියලු දෙනාම වැඩෙහි යොදවන ගමන් තමනුත් වැඩේ යෙදෙනවා. ඒ ඔක්කොගේම සංවිධානයත් සුපරීක්ෂණය කරමින් කරගෙන යනවා අන්නේ ප්‍රධාන වඩු අතවැසියා වාගේ තමයි චේතනාව. මේකදී අපි මේ භාවනා පැත්තෙන් බලනකොටත් ඒ වගේ මූලධර්ම පැත්තෙම සම්බන්ධ වෙනවා. මේ ටිකක් මේ මූලධර්ම දිහා ගැඹුරට යනකොටයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. විතක්කය, චේතනාවය, මානසිකාරය කියලා සමීපාන්තර තාමත් සමීප කෘත්‍ය තුනක් කරන චෛතසික හම්බ වෙනවා. මේ চৈতසික වෙන් කරලා දැක්වීම අර එක එක চৈতසිකයක ගුණයන් අර කිස්කස් බේරලා බලන වාගේ කැඳේ ගල බේරලා බලන වාගේ දැක දැන ගැනීමට යම් ප්‍රතිමාක්ෂමකට මේව ගැන ආબોධය ඇති නැත්නම් හේතු වෙනවා නැති නැත්නම් ටිකක් අහනකොට යම් කිසි සුතමේ ඥානයකට උදව් කරනවා චේතනාව කියන කාපි විතක්කේ කියන කාපි තේරුම් ගන්නේ අරමුණට හිත නැංගි අපි ආනාපාන අරමුණ දෙනවා. නැත්තම් පිම්බි මහැකිලිම අරමුණ දෙනවා. ඒ නැත්තම් කේසාලෝමානඛ ආදී මොනම හරි අරමුණක් ගුරුවරයාත් එක්ක කර්මස්ථානාචාර්යවරයාත් එක්ක සම්මුතිකට ආවට පස්සේ ඒ අරමුණට අපි අනෙකුත් අරමුණු වලින් බේරලා නැත්තම් ඇහැට කනට නාසයට දිවට හිතට හිතවිලි හිතන්න දෙන්නේ නැතුව අර කාය ආනුපස්සනාවට සම්බන්ධ හෝ මේ ගත්තා වූ සම්මුති අරමුණට නැවත නැවතත් නැවත නැවතත් අරමුණට හිත නැංවීමේ කෘත්‍යය මේකට අපි කියන්නේ විත්තක්ති. එතකොට මේ චේතනාවත් එතන අවශ්‍යයි. තමයි හිතන්න වෙනවා. චේතනා කරන්න මගේ හිත ආනාපාන අරමුණේ වේවා. නැත්නම් මගේ හිත පිම්බීම ඇකලීම අරමුණේ වේවා. ආදි වශයෙන් අපි ඒකට අදිෂ්ඨාන කියලා කියනවා. චේතනා කියලා කියනවානේ චේතනාවක් අවශ්‍යයි චේතනාව තමයි අරමුණට හිත නැංවීමේ කෘත්‍යය මෙහෙවයි සංවිධානය කරන්නේ ප්‍රයෝග කරන්නේ ඊට පස්සේ මානසිකාර්ය ඒක ගෙන යෑමේ වැඩිත කරනවා වැඩ කටයුතු කරනවා යෙන් නිසි තැනට යොමු කිරීම ගෙන යෑම මානසිකාර්යෙන් කරනවා ඒක නිසා චේතනාව විධායක මේ යුද්ධ බිමකන ආනදින නිලධාරි වාගේ. මානසික කාර්ය අස්සාරෝහකෙක් වාගේ අස්සකරත් එක ඒ රතාචාර්යවරයා වගේ ඔක්කොම අස්සයෝ ටික නිසිමකට යොමු කර ගන්න ගතිය තියෙනවා. මේන මේ තුන යෝගාවචරයට සමහර විටක සමතේදීත් අහුවෙන්න පුළුවන් විපස්සනාදීත් අහුවෙන්න පුළුවන් පැහැදිලි වෙන් කළ දැන ගැනීම අවශ්‍යයි. ඒක මේ සාමාන්‍ය සුතමේ ඥානය සඳහා කරන ලද ප්‍රකාශනයක්. චේතනාව විත්තක්කය මානසිකාරය. මේ චේතනාව මේ සංඛාරස්කන්ධය වශයෙන් ගැනීම සාධාරණයි. ඒක යුක්ති සහගතයි. ඒ මොකද බුද්ධ වචනේ පවා සම්බන්ධ වෙනවා සමීප වචන අபிසංචේතයේති අபிසංකරෝති. සංස්කරණය සංචේතනා කියන දෙක සමානාර්ථ පද. ඒ නිසා සංස්කාරස්කන්ධයේ වශයෙන් චේතනාව ගැනීම මේ හේතු සහිතයි. ඉගෙන ගැනීමදී අපි එහෙම කරන්නේ එහෙමයි සංස්කාරස්කන්ධය කිව්වහම ඒකේ තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි මෙහෙවීම, ප්‍රයෝග කිරීම, සංවිධානය කිරීම, රැස් කිරීම. ආනේ කටයුත්ත කිරීමේදී මේ චේතනාව නැත්නම් අපි කියන්න පුළුවන් මේක චිත්ත ශක්තිය කියලා අදිෂ්ඨාන ශක්තිය කියලා මේක තමයි සංසාරේ ඇති කරන්නේ කියලා කිව්වොත් මෙයාගේ තියෙන භයානකම අපට තේරුම් ගන්න පුළුවන්. මුළු සංසාරෙම සංස්කරණය කරන්නේ. දැන් අපි ඉන්නේ යම් දුකක් නම් ඒ සියලුම දුක් සංස්කරණය කරලා තියෙන්නේ මේ චේතනාව කියන চৈতසිකයයි මේ සංස්කාර ස්කන්ධයයි. ඒක පිළිබඳව උගක් සැක හිතන දෙයක් නැත්තේ නෑ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. මේ අපි යම් විදිහකට රූපස්කන්ධය කියලා කොටසක්, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ওই පහම තමයි දුක කියන්නේ. ඒකෙන් ඔච්චරයි. ඕකේ මේ සංස්කාරස්කන්ධය කොහොමද දුකක් වෙන්නේ කියලා දැනගත්තේ නැත්නම් පවිදයකට කියනවා නම් දුක ඇතිවීමට හේතුන තෘෂ්ණාව සංස්කාර නිසා ඇති වෙන්නේ කොහොමද කියලා දැනගත්තේ නැත්නම් ඒ දුකෙන් මිදීම නම් වූ Nirodha දැක ගැනීමක් වෙන්නේ නැහැ. තව පැත්තකට කියනවා නම් සංස්කාරයන් පිළිබඳ නොදැනීම සංසාරයයි තණ්හාවයි දුකයි සංස්කාරයන් පිළ දැන ගැනීම දැක ගැනීම නිරෝධයයි විමුක්තිය. එතස අපි ඉන්නේ මේ සංස්කාරයන් දැනගැනීමේ කටයුතු. නමුත් මේක ඊටාම සූක්ෂමයි, ඊටාමත්ම කූට උපක්‍රම සහිතව විෂම යෝගීව මේ කටයුත්ත සිත හිතකයි. අන්න ඒක දැනගැනීම විතර විචිත්‍ර දෙයක් මනුස්ස ලෝකයේ ඇත්තේ. ඒක නිසා දෙලහරක්. පුදුමාකාර හැබෑම හැබෑ පරිවර්තනයක්. හැබෑම පරිණාමයක්. පූර්ණ පරිවර්තනයක් ඇති කරනවා. මේකට හරි බයයි හොඳ දෙයක්. ඒ මොකද ඒ වෙනකොට ඒ පරිවර්තනය දැනගන්නකොට ඒ පරිවර්තනය දැනගන්න පුද්ගලයාත් පරිවර්තනය වෙලා ඉවරයි. ඒ පුද්ගලයාත් විපරිණාමයට ලක් වෙලා ඉවරයි. මේකට ඉතින් අපි බයයි. ඉතින් අහන්න දෙයක් නැහැ නේ. අපි මෙතෙක් කල් හයියෙන් අල්ලගෙන බදාගෙන ඉන්නවනම් ඒ අල්ල බදාගත්ත කෙනාට මේක වෙනස් වෙනවා දකින්නකොට ලুকু බයක් ඇති වෙනවා. ආදියට මේ භූදලකාරීන්ට විශාල ධනවතුන්ට මරණය ගැන කතා කරනකොට ඇතිවෙනා වූ බයක් වගේ. අපි මේ අපේ සංඥාතික, සංස්කාරතික, විඥානතික, වේදනාතික, රූපතික තමයි භූදලයට තියාගෙන ඉන්නේ. ඉතින් මේ භූදලෙත් අදින් අල්ලගත්ත ඇත්තෝ නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් ගත්ත ඇත්තන්ට මේ සංස්කාර පිළිබඳ කතා කිරීම තේරුමක් නැති දෙයක් වශයෙන් පේන්නත් ඉතිරි. ඒ වගේම බය එළවන සුළුයක් බවක් මේකත් ඉඳී තියෙනවා. එහෙමමයි. ඒක එහෙමමයි. ඒ මොකද විපස්සනා ඥාන වැඩෙනකොට මේ සෑම බයක්ම මේ සෑම නොදෙන දෙයක්ම ප්‍රඥාවට ලක් කරගත්තේ නැත්නම් විපස්සනා ඥාන පාළ වෙනවා. ඊසා සංස්කාර පිළිබඳව හැදෑරීම ඉතාම සෙල්ලක්කාර කෙනෙකුට නම් හරිම විනෝදාංශ ජනකයි. සම්ප්‍රදාන කූල මේක ලියන්න ගන්න කෙනා අනිවාර්යයෙන්ම පැහැ. අකාලික බවට යන්න ලැබෙන්නේ නැහැ. ඒත් අද ඊට කලින් අහුවෙලා. සාන්දෘෂ්ටික බවට යන්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් අහුවෙලා ඒ නිසා මේ තුන් කාලයක් පටලවා දේශමානයක් පටලවා පටලවාගෙන මේක අතනයි මෙතනයි ඊයේ අදයි හෙටයි කියන මේකට ගියොත් කවදාකවත් සංස්කාරයන් උණු උණුවේ දැකගන්න සංස්කාරයන්ගේ ඇති හැටි දැක්කඳ තාම පමයි. ඒ සංස්කාරයන් පිළිබඳව ඒ නিত্য නොසලෙන ඇත්ත ඇති හැටියෙන් දකින ඥානෙ පහළ වෙන්න ඒ සාන්දෘෂ්ටික කියන වර්තමාන මානෙට එන්න ඕනේ අකාලික කියන එතන එතනම අවබෝධ කිරීමේ ශක්තිය අදහන. හැබැයි ආගමට ඕක කරන්න අමාරුයි. මොකද අර සක්කාය දිට්ඨිය වගේ ආගමක් කඩලා යනවා උතනදී. මොකද ආගමේ තියෙන පැවැත්ම පිළිබඳ සංකල්පයක්. බෝ කිරීම පිළිබඳ සංකල්පයක්. මේක තමයි සංස්කාර කියන්නේ. ඒ නිසා සංස්කාර පිළිබඳ අවබෝධ කරගන්න නම් අර පැවැත්ම පිළිබඳ මේ සංකල්පය පිළිබඳව අලුතෙන් බලන් ඉගෙන ගන්න වෙනවා. බෝ කිරීම පිළිබඳ සංකල්පය පිළිබඳවත් අලුතෙන් හිතන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම හිතන්න පුරුදු කරන එක මම කියන විදිහට නම් මේකට විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක නැති කෙනාට මේ විදිහට කල්පනා කිරීමම ආගමේ පැවැත්මට බාධාවක් කියලා හිතෙන් ඉඳී ආගමේ ගෝවීමට අභියෝගයක් කියලා දෙකෙන් ඉඳී. ඒක නිසා අපි මෙවැනි වාතාවරණයක ඉඳගෙනයි මේ සංස්කාරස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න කීවේ. මේ සංස්කාරස්කන්ධයට ඉස්සර වෙලා අපි ගත්තේ මොකද්ද? සංඥාස්කන්ධය. රූප සංඥා ලෝකේ පිය රූපං සාස රූපං එත්තේ සාතංහා uppajjamana uppajjati එත්ත පහියමාන එත්ත නිරුද්ධමාන නිරුද්ධති පහියමාන පහියති. අපි ගේ පාර ගත්තේ ඒකයි සංඥා ඇති කර ගැනීම මතයි මේ සංස්කාර ඇති සංඥා ගන්නවයි කියලා කියන්නේ නිමිති ගැනීම. නිමිත්තක් ගායෝති ව්‍යංජනක් ගායෝ. අපි සංඥාව ගන්න නම් ප්‍රත්‍යක්ෂ වස්තුවක් මත. ඒ ඒ වෙලාවේ ඇතිවෙනා වූ සංසිද්ධියක් මත. නිමිත් ඒ නිසා ඒ සංසිද්ධිය නම් ඒකාන්තයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මූලික ත්‍රිලක්ෂණයට යටත්. නමුත් අපි නිමිත්ත ගන්නෙම ආනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයෙන් නැති කරලා නিত্য සුඛ සුබ නිමිත්තක් ඇති කරගන්න ඕනේ නිසයි අර සංසිද්ධිය මත අපි නිමිති පහල කරන්නේ. ගත්ත නිමිත්ත නিত্য නිමිත්තක් විදිහට අපි හිතේ තැන්පත් කරගන්නවා. නමුත් අර ඇත්ත සංසිද්ධියෙන් මේ නිමිත්ත කොච්චර වෙනස්ද කියන එක හාස්‍ය ජනවත් කියනවා. සිනහා එළවෙන සුළුයි. එනිසා අපි නිමිත්තක් ගත්තොත් අපි සංඥාවක් ගත්තොත් සලකුණක් කරගත්තොත් පිළිගැනීමක් කරගත්තොත් ඒ ගත්ත සංඥාව ගත්ත නිමිත්ත ගත්ත පිළිගැනීම කවමදාකවත් අපෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි අපේ හිතවිලි ගබඩාවේ තැන්පත් වෙන්නේ. නමුත් ඒකට අදාළ සිද්ධිය නම් චිත්තක්ෂණ දෙකක් එක විදිහට හිතින්නේ නැහැ. ඒ නිසා අපි අතීත මතකයේ කියලා ගන්නේ අපි දැකපු දේවල් අහපු දේවල් එහෙම නෙවෙයි. අපි දැක්කායයි හිතාගත්ත දේවල්, ඇහුවායයි හිතාගත්ත දේවල්, ස්පර්ශ කරායයි හිතාගත්ත දේවල්. ඒ නිසා අපිට ඕන දේවල් ටිකක් තමයි අපි කොයි දේ දැක්කත්, කොයි දේ ඇහුවත්, කොයි දේ ස්පර්ශ කරත් මතකේ තැම්පත් කරගන්නේ. මොකද ගබඩා කරගැනීමේ ශක්තියක් ඇත්තේ නැහැ. නියම සංකීර්තිය. ඒක බොහෝම ශීඝ්‍ර වෙනස් වෙන සුළුයි. ගබඩා කිරීමේ ශක්තිය ඇති වෙන්නේ මේ නිමිති වලටයි, කලකම වලටයි, ආනී සලකුණු තබා ගත්තේ නැත්නම් අපිට කවදාකවත් අතීතයක් නැති වෙනවා. අතීත මතකයක් නැති වෙනවා. මේක ඉතාමත්ම හොඳ නරක දෙකට පිටින දෙයක්. හොඳට පිටිනවට මේක නම් තමයි නරකට කියන්න පුළුවන්. විදර්ශනයක් දෙන්න පුළුවන් ඔය මේ අද ඇති වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ලෝකයේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ සියලුම විස්කම් පවත්න්නේ මෙන්න මේ විදිහට සත්‍ය සිද්ධිය වෙන දෙයක් බවට පරිවර්තනය කරලා සංඥාගත කිරීමේ ක්‍රමෙන් කරනවා. මුළු කම්පියුටර් විද්‍යාවම තියෙන ඔකට. කවදාක සත්‍ය විද්‍යාව කම්පියුටරට දාන්න බෑ. ඒක දාන්න පුළුවන් ඒකට අවශ්‍ය සංඥාගත කිරීම. ඊට පස්සේ සංඥාවල් ඕන වෙලාවක ඕන තැනක ඕන දෙයක් කරලා එහාට මෙහාට හරවලා හදන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒක අමුතුම ලෝකයක් වගේ පේනවා. මේක ඉතින් සමහර නරකලක් ගන්න සමහර හොඳලක් ගන්න. ඒ වගේම තමයි මේ සංඥා ගැනීම නිසා හොඳ පැත්තට ගන්න ක්‍රමයට අපචනාන්ත හොඳ නිදසුනක් කියලා කියනවා. සතිය පිහිටවනකොට යම් කිසි දෙයක් මත සංසිද්ධියක් මත ක්‍රියාවක් මත සතිය පිහිටවනකොට සතිය ස්ථිරතර වෙන්න නම් සතියට ආසන කාරණා වෙන්නේ චිර සංඥා පදත්තා. ස්ථිර සංඥාවක් ඇති කරගත්තොත් ඒක සිහිය පවත්වන්න ලේසි. මතක තියාගන්න ලේසි. හැබැයි සංස්කාරස්කන්ධයට යනකොට මේ සංඥාව නරකට හිටිනවා. සතියට යනකොට මේ සංඥාව හොඳ පැත්තට යනවා. ඇයි මෙහෙම වෙන්නේ? සතිය පිහිටුවනකොට බුදුරජාණන් වහන්සේ නොකියා කියන ධර්මයක් තමයි එකම වස්තුව පිළිබඳ බොහෝ වේලා සතිය පිහිටවීමෙන් තමයි අපි අර සලකුණු ගැනීමේ සිදුවෙන ස්ථිරසාර කරගන්න සලකුණු නිමිති ගැනීමේ වෙන අඩුපාඩුව කැපිලා යනවා. බොහෝ වෙනස් වීමෙන් පවතින නිතර වෙනස් වීමෙන් පවතින ඉරියව් පවතිද්දී ඒ පිළිබඳ සලකුණු ගත්තට ඒ සලකුණු වල නරකට පිටින්න පුළුවන් ගතිය වරදට පිටින්න පුළුවන් ගතිය වැඩි. එකම අරමුණක බොහෝ වේලා සලකුණු ගැනීමෙන් නම් ඒ ඉත්‍ත්‍යසාර නිත්‍ය සුඛ සුභ සංඥාව ඇති වෙන දින ඉඳ අඩු වෙනවා. මෙන්න මෙහෙමයි ඒක විස්තර කරන්නේ. අපි ගතනක් වගේ ආනාපානි ගත්තොත් ආනාපානි ඉස්ලාම ඇති වෙනකොටම අපි කියන ඒක පිළිබඳව ස්ථිරසාර සංඥා ගන්නයි කියලා. කොහොමද? ඇතුල් වීමෙන් <clears throat> පිටවීම කොහොමද වෙනස් වෙන්නේ කියලා හොඳට විසඳ බලන්න. හැපෙන තැන මොන වගේ හැපීමක්ද තියෙන්නේ කියලා ඒකේ සංඥාව ගන්න ඕනේ. අරගෙන ඒ සංඥාව මෙතන දෙවෙනි හුස්මත් බලන්න. අර ඉස්සෙල්ලා වගේම හුස්ම රැල්ලේ ඇතුල් වීම පිටවීම අතර සංඥාව එකමද තියෙන වෙනස් වෙනවද? හැපීම පිළිබඳ බැලුවොත් ඒක එකමද තියෙන්නේ අපි දැන වෙනස් වෙනවාද ආදි වශයෙන් බලාගෙන ඉන්නකොට ඉන්නකොට යම්ම වෙලාවක බොහෝ වේලා ආනාපාන සතිය බැලුවනම් ආනාපාන සතිය මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි ආදි වශයෙන් අර සංඥාව ඉස්තිර වෙන්න වෙන්න වෙන්න වෙන්න ආනාපානයේ තියෙන අතීත ස්වરૂප වර්තමාන ස්වરૂප අනාගත ස්වરૂප ළඟ ස්වરૂප දුර ස්වરૂප ගොරෝසු ස්වરૂප සියුම් ස්වરૂප ප්‍රිය ස්වરૂප අප්‍රිය ස්වરૂප ඇතුලේ ස්වરૂප පිට ස්වરૂප කියන සේරම ස්වરૂප දැක්කොත් අපි කුච්චි හමාර කරන්න පුළුවන්. ආනාපාන දැක්කයි කියලා කියන්නේ. ඔබ මේ සෙද්දි ටික දැක ගන්න කලින් මේ 11 ආකාර දැක ගන්න කලින් ආනාපානයේ ආරමුණ ගිලි වුණොත් වේදනාවකට යට වුණොත් සද්දයකට යට වුණොත් පිටිවිල්ලකට යට වුණොත් අර කෘත්‍ය භාගයට හිටිනවා. ඒ භාගයට හිටියට අපේ හිතේ තියෙනවා භාගයට නැතර කරන්න ඒක ටික අතින් දාන්න. ඒ මොකද ඒත් එක්කම පිටිපස්සේ සංස්කාර මේ සංස්කාර කියන මේ ස්කන්ධය පවතින එකෙන් කරන්නේම අර අඩුපාඩු ටික සම්පූර්ණයෙන්ම පුරෝල අංග සම්පූර්ණයක් හදන. එතකොට ඒකේ ප්‍රමාණයක් ඇත්ත ප්‍රමාණයක් බොරු. ආන එතකොට අපි ඒ සත්‍ය බොරු වශයෙන් බොරු සත්‍ය වශයෙන් තේරුම් ගැනීමේ පටලැවිල්ලකට අහු වෙනවා. මෙන්න මේක නොවීමද නම් ආනාපානෙ දැකිය හැකි හැම මුණක්ම. හැම රංගනයක්ම සෑම වේදයක්ම සතියෙම බලන්න නම් සතියට වට කර ගන්න නම් ගොඩ කර ගන්න නම් සංඥාව හැම වෙලාවෙදිම තියාගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් ආනාපාන ආරම්භක යෝගාවචරයක් වේවා පළපුරුදු කෙනෙක් හෝ පරියන්කේ ආරම්භයේදී මේ ආනාපානේ සංඥා තේරම ටික ආදරයෙන් ගන්නවා. සාදරයෙන් ගන්න, ඇදහිල්ලෙන් ගන්නවනම් ඒ බුද්ධයට මේ සංඥාව ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා සංඥා නැති තත්වෙට නිමිත්ත නැති தත්වෙට අනිමිත්ත தත්වෙටපත් වෙනවා අස්පන අපිට දවල් එළිය දැක ගන්න. පටන් ගන්නකොට සංඥාව ඇතුළේ හුස්ම පිටේ හුස්ම බොහෝම ප්‍රකටයි. හැපෙන තැන බොහෝම ප්‍රකටයි. කුණුසුත් දෙකදී බොහෝම ප්‍රකටයි. එතකොට ඒකට කියනවා සංඤී සංඤී සංඥාව කියලා. ලෝකේ සාමාන්‍ය ලෝකයා ගන්න සංඤී භාවයක් ඒකේ තියෙනවා. ඊට පස්සේ මේ අර කීපාර අපි සංඥා ගැන කතා කරනකොට බොහෝ ලක්ෂණ ගාතාවක් න සංඤ්ඤ සංඤී නෝපිය සංඤී න විසංඤ සංඤී න විභෝති සංඤී මිච්ඡර ලක්ෂණට ඇතුළේම පිටේම වෙන් කරපු ආනාපාන නැත්නම් පිම්බීම හැකීම වශයෙන් තිබුණ මේ කර්මුණ ටික වේලාවක් බලා ඉන්නකොට අසංඤ්ඤ tattweකුත් නෙවෙයි විසංඤ tattweකුත් නෙවෙයි විභූත සංඥාවකුත් නෙවෙයි ඒ කියන්නේ අපිට තීන නැති වෙලක් නෙවෙයි. විසඤ්ඤ භාවයකට එහෙම වෙලක් නෙවෙයි සංඥා වික්මවලක් නෙවෙයි මොකද්ද සංඥාවකට යනවා. ආනාපානෙත් එක වෙනවා පිම්බීම හැකිලිමෙත් වෙනවා වෙන ඕනෙම අරමුණක් ගත්තොත් බොහෝ වෙලා බලා ඉන්නකොට අරමුණ විෂයේ මෙන්න මේ සංඥාව පච වෙන ස්වරූපයක් තියෙනවා. නිරෝධ වෙන ස්වරූපයක් තියෙනවා. විරංජනේ වෙන ස්වරූපයක් තියෙනවා. ඔන්න ඔය කතයියත් ඉවසිල්ලෙන් ඇදහිල්ලෙන් එන්න එන්න සතිය වැඩි කරමින් එන්න එන්න සමාධිය වැඩි කරමින් යන්න පුළුවන් නම් අන්න සර්වඥාන් වහන්සේලා සතිපට්ඨාන සූත්‍රයෙන් පිටු දවස් 7න් වැඩි ඉවර කරන්න පුළුවන්. නමුත් මේ සංඥාව මේ විදිහට න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසංඤී න විභෝත සංඤී කියන මේ කාරණාවලදී අපි කී පොලකදී මේ අලේ තැම්බෙන්නේ ඉස්සලා බැවුම් අර අර බලනවා. ඒ බලන හැම වෙලාවකම ඇත්ත ගුණා වෙනවා කුඩම් ගැහෙනවා. අර තැඹීමේ කෘත්‍යය නතර වෙනවා. ඒ තරමටම ප්‍රමාදී. ඒ තරමටම අපි ඉවසීමේ ශක්තිය නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ බවවත් අපි දන්නේ භාවනා කරපු නිසා. එකම අරමුණට හිත යොදන්න උත්සාහ කරපු නිසා ඒ නොකලනම් අපිට මේ චෝදනාවක් නැතුව අපි උපාදිලාභින් වෙන්න ඉඩ තියෙනවා. ඉතාමත්ම ඥානවන්තය කියලා තෑගිලා බණ්ඩ ඉඳ තියෙනවා. ඒ මොකද එකම වැඩක්වත් කරලා හරියට අඩුපාඩු ටිකක් දැකලා. ඒ තමයි සංඥාවේ ඉතාම වැදගත් කෘත්‍යයක් තියෙනවා. එයා අපි කෙරුවත් නොකරුවත් වැඩ කරන මිනිහා. අපිට මිනිහා හොඳට යොදවන්න පුළුවන් අරමුණක සියල්ල දැක ගන්න සංඥා තියෙනවා. ඒ සංඥාවේදී මේ සංඥාව සත්‍යකටපත් වෙන එකක් තියා බොහෝ වෙලා බලනකොට නසඤ්ඤ සංඥා සාමාන්‍ය ලෝකයා බලන සංඥාවේ වෙනස්කමක්. ලවිසඤ්ඤ සංඤ්ඤය අපිට සංඥාවක් නැති විසඤ්ඤ භාවයක් නොවෙනවා. නොකිය අසඤ්ඤී. ඒ අරමුණ අල්ලගන්නම බැරි තත්ත්වෙකුත් නෙවෙයි. න විභූත සංඤ්ඤී සංඥාව ඉක්මවන්නේ කියලා. ඇතුළේ පිටින් වෙනස නැති වුණත් හැපීමේ දැන් නොදැනුන අරමුණේ ලාංඡනයක් ඒ ආවකාඩයක් පවතින බව තේරුම් ගන්න පුළුවන්. පිම්බීම හැකිලිමේ වෙනස නැති වුණත් උදරයේ මොකද්ද වැඩපිළිවෙලක් තියෙන බවට තේරෙන්න පටන් ගන්නවා. ඒ සාමාන්‍ය මේ ගාථා වෙන මුඛ්‍යාර්ථය වශයෙන් ගත්තොත් මේ කියන්නේ රහතන් වහන්සේගේ හිත. නමුත් මේ අපි කතා කරන්නේ තාම රහත් වෙලා නෙවෙයි. ඒ මගට යනකොට පේන ලකුණු. අරකට අපි කියනවා නම් ඉත්‍ත්‍යසාර නිරෝධයක් කියලා මේකට කියන්න පුළුවන් තදංග නිරෝධය කියලා. අරක පටිච්චසම්බ නිරෝධය මේක තදංග නිරෝධය. ඉතින් මේක කියනවා නම් මම පැහැදිලිව මේ යෝගාචර මතක් කරන්න කැමතියි. මේ ජීවිතේදී මාර්ගඵල නිවන් ලබන්න පුළුවන්. මෙච්චරයි දක ගන්න තියෙන මේ අති හේතුක ප්‍රතිසන්දිත අනම්මනම් උපාදී ඔක්කොම ඕකෙන් තේරෙනවා. හැබැයි මේක ඔච්චර පහසුකම්තියදී අනන අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් දිගාරින්නත් පුළුවන්. මේ සංස්කාර පිළිබඳව ප්‍රශ්න ගන්නට. ඒක නිසා සතියදී අපි කරන්නේ සංඥාව ඉස්තිර කරනවා. ඉස්තිර කරන්නේ මොකද්ද? එකම අරමුණක් කරන ඒ අරමුණේ ගන්න පුළුවන් තොරතුරු සේරම ගන්න. මේක මේ අන්නර කියන සංඥාවට අපි එන හැටි. ඒක තේරුම් අරගන්න ඔච්චර කල් භාවනා කරන්න ඕනේ. පැහැදිලිව මේ තත්ත්වෙට එන්න පුළුවන්. ඒ වගේම හුඟදෙනේ ඒ තත්ත්වෙ ස්පර්ශ කරනවා දැන්. හැමදාම අපි එතෙන් වැටෙනකොට ඉච්ඡා බංකත්වයටපත් වෙනවා. වැරදිලා දෝ, පැටලිලා දෝ, සතිය නැතිලා දෝ, සමාධිය නැතිලා දෝ කිය හරියට මේ විචිත්ත භාවයටපත් වෙනවා. මොකද සංස්කාර ස්කන්ධේ දෙන්නේ නැහැ අවසානයේ බිඳුව දක්වා සටන් කරන්නේ. ඒ නිසා අපි මේ සංඥා ගැන මතක් කිරීමෙන් ගන්න හදන්නේ මෙච්චරයි. සංඥාව කවදාකවත් අපේ හිතේ තැම්පත් කරන්නේ ඇත්ත නෙවෙයි. ඒ සලකුණු තබා ගැනීමේ කෘත්‍යයට පහසු වෙන විදිහට ලකුණු ගැනීම පමණයි ඒක කරන්නේ. ඒක වඩුවා අර ලීවල ඇඳගන්න. ඇඳගෙන ඉවරලා ආයෙ යන්නේ නැහැ. ජනේන මනින්ද උඩුවස් මනින්ද මිනිහා පිළුවව හයි කරන ගණකම්ම අර දීවල දාපු සංඥාව තමයි නැවත නැවත පාවිච්චි පිණිස සලකුණු ගැනීමයි සංඥාව කරන්නේ. මේ සලකුණු ඒකාන්තයෙන්ම නිත්‍ය සුඛ සුභ වශයෙන් තමයි වඩුවට පේන්නේ. ඒ ටික නැතුනොත් නියගේ වඩු වැඩේ හිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි සිද්ධියක් වෙච්ච ගමන් අපි ඒක මතක තියාගන්නේ පහසු ලකුණු කීපයකින්. මේ පහසු ලකුණු අපේ රුචිකත්වයට අනුවයි ගන්න නිසා අපි ඒක හැමදාම අපිට පිය රූපන් මනාප රූපන් තමයි. ඒ රූපං සාකරූපං. අපි ගත්ත සංඥා ටික අපිට අපිට දහණය වෙනවා, දහාණිය බාටපත් වෙනවා, ආරක්ෂා වෙනවා, අපි බොහෝගේ බාටපත් වෙන එකයි. ඒක පිය රූප සාකරූප තමයි. නමුත් ඒක ගන්නෙ අපිට ඕනෙතාවයට බව. සතා කබර ගෝයා වුණත් තලගෝයා කරගන්නේ කණ්ඩ ඕන නිසා බව. දැක්කනම් හරිම රසවත් ජීවිතේ. මුළු ලෝකෙම දිහා බල බල hina වෙවි ඉන්න පුළුවන් මේ එකම සිද්ධියක් දැකපුවම කී දෙනෙක් කී සංඥාවක් ගන්නවද ඊට පස්සේ දවසේ මේ කට්ටිය එකතුලා කතා කරෝ සිද්ධියෙන් බැහැරව කොච්චරනම් කතා බාහුල්‍යයකට වැටෙනවද මේ වචන වශයෙන් කියනවා නම් දොඩමළු වෙනවද ප්‍රපංච කරනවා ඉවරයක් මුළු පාර්ලිමේන්තුවම හොඳම නිදර්ශනයක් කවදාකවත් ඔය එක්කෙනෙක්වත් සිද්ධියේ පහුවෙන්ද කට්ටිය එකතු වෙලා කතා කරන්න ගත්තාම ගෑනි පරිස්සම් පිළිම මනුෂයා කරලා පෙන්නන්න පුළුවන්. ඕන දෙයක් කරලා පෙන්නන්න පුළුවන්. සාස්සා කච්චා සබහා මේ තේරකේක. මෙන්න මේ කාරණාව දන්නේ නැතුන කිසිම තේමාවක් නැති ප්‍රපංච පලාපයක් බාටපත් වෙනවා. දොඩමළු භාගයක් බාටපත් වෙනවා, කතා බාහුල්‍යයක් බාටපත් වෙනවා. සංවේදනයේ වෙන්නේ සංඥාවල් අතර මිසක් ආ වෙච්ච හිස්තාවක යෙදෙනවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා අපිට කරන්න තියෙන එකයි මුලට ඇදීලා. අහු ප්‍රශ්නට අවධානය යොමු කරන මෙන්න මේකට යොන්සුමන්ති කාර්යය කියලා. මේ පටන් ගන්න දැන් හිතියොද සිද්ධියට හිතියොද කිසිමක පුස්තකයක නැහැ. මොකද සංඥාවල්දී කිය ඔයා දාස්තිරේ මේකයි මෙයා දාස්තිරේ මේකයි මගේ නිර්වචනේ මේකයි අරයාගේ නිර්වචනේ මේකයි කිව්වාම අන්තිම හුතු ක්‍රියාකරණ ටිකක් අතර රණ්ඩුවක් විතරයි. අභිධර්ම රණ්ඩුවක් විතරයි. සිද්ධිය පැත්තකටලා hina වෙවි ඉන්නවා මොනවද මේ වෙන්නේ. වැදගත් ඇත්තෝ වැදගත් සාකච්ඡාවක් කරනවා කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවරක් ගන්න. ඒ තරම්ම සංඥාව නිත්‍ය සුඛ සුභ සංඥා ඇති කරගන්න. ඒ නිත්‍ය සුඛ සුභ සංඥා ඉතිරි කරන්නේ ඒ සංඥා ඇති කරගත්ත කෙනා ජීවිතාන්තය දක්වා අවසාන ලේ බිඳු දක්වා පටන් ගන්නවා. සිද්ධිය පැත්තකට hina වෙනවා. මෙන්න මේ විදිහට ගත්ත සංඥා වලින් තමයි අපි චේතනා පාල කරන්නේ. සිද්ධිය මතනේ සිද්ධියකට චේතනා පහල කරනවා දෙන්නකොට එක සිද්ධිය එකම චේතනා පහල වෙන්න ඉඩ තියෙනවා. ආවදාවක් ආවේ. අම්මා දකින්න විදිහට නෙමෙයි තාත්තා දරුවෝ දිහා දකින්නේ. තාත්තා දකින්න විදිහට නෙමෙයි අම්මා දකින්නේ. අම්මලා තාත්තා දකින්න විදිහට නෙමෙයි දරුවෝ අම්මලා තාත්තලා දිහා දකින්නේ. කවදාකවත් චේතනා දෙක සමාන බවක් නැහැ. අපි මේ චේතනා සමාන කරන්න කියලා තමයි ජීවත් හදාන්නේ. එකම සමාජිකත්වයේ ගන්න. ඉතින් එහෙමනම් මොකටද සමාජිකයන් අතර සම්දුක්? මොකද සාමාජිකයන් අතර වාද ගොනුවක් තියෙනවා. නමුත් ගොනුව තිබුණාට මේ අතර පොදු වෙනස්කම් තියෙන වෙනස හේතු මොකද්ද? ඇත්ත සිද්ධිය මත නෙවෙයි අපි තොරතුරු ඇත්තලා තියෙන්නේ අපේ සංඥාතික මත. අන්නේ සංඥාතික මත තමයි සංස්කාර කරන්නේ. සංස්කාරේ කාන්තේම සංඥා වගේම අපේම දරු අපේම ප්‍රිය කරන අපේම මනාප කරන දේවල්. මේකටයි කියන්නේ සංඛත සකස් කරන ලද. මෙන්න මේ සංස්කාර පිළිබඳව අපිම ගත්ත සංඥාවක් ආශයක් මත අපි ඇති කරන මේ ප්‍රපංචයක් වෙන සංස්කාර ගත්තාම මෙන්න මේකට නම් හතරලා හත හොදලා කියන්න පුළුවන් ලෝකේ නැවුම්කාරයයි කියලා. මේක තමයි නිර්මාණ ශිල්පිය. බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිර්වාණ සාක්ෂාත් කරගන්න පස්සේ කරු ප්‍රධානම උදාන ගාථා තිබෙන්නේ අනේක ජාති සංසාරං සම්ධා විස්සං අනිද්දිකං සහකාරං ගවේ සම්තෝ දුක්ඛා ජාති පුනප්පුනයි මේ දුක් දින නැවත නැවත උපදින සංසාරයේ මේ ගේ හදන වඩුවා මේ නිර්මාණ ශිල්පය හොයාගෙන මම අනන්ත කාලයක් පරිහරුවා ගාහකාරන් දිත්තෝති පුනගේ යන්න කාටි කදුව තෝ මම දැක්කා මේක දැක්ක ගෙවල් හදිලක් නැහැ සබ්බාතේ පහසුකා බක්කා විසංඛාර ගතං චිත්තං නිබ්බාන විසංඛාරගතං චිත්තං සංහානං කයමයි. ඒ සියලුම පරාල කැණි මරලා මම කඩලා බිඳලා දැම්ම මගේ හිතේ සංස්කාරණ කරන ගතිය විසංඛාරක. කොහින්දෝ ගත්ත කෑලි බෑලි ටිකක් අරගෙන සංඥා ටිකක් අරගෙන නැවතත් මගේ කියලා කැදලි බැඳිල්ලක්, ගෙවල් හැදිල්ලක් ඊට පස්සේ. ඒ මොකද මම දැනගත්තා මේ සිද්ධිය නෙවෙයි මම පදනම් කරලා තියෙන්නේ පදනම් කරලා තියෙන සිද්ධියේ දැක්කයි කියලා හිතලා ගත්ත සංඥා ටිකක්. ඒ සංඥා හැමදාම සංකාරිකයි බර පැවැත්මටයි බර භෝකිරීමටයි බර. කවදාකවත් ඒ සංඥාව නිවනට බර නැහැ. ඒ සාමර සංස්කාර වලින් ආයෙ ගෙවල් ඇදිලක් යනවා පරාජික තීරම කරනවා. කනිමඩල වේදනා සියල්ලම කඩලා ගන්නවා. විසංඛාරගතං චිත්තං මට මේකට ගෙවල් හදන්න අඩුපාඩු කරුවේ නැහැ. මට ගෙවල් ඇදිලා ඕනෙත් නැහැ. මොකද මේක තමයි පැවැත්ම කියන්නේ මේක තමයි භෝකිරීම කියන්නේ. ඒක නිසා සංස්කාර ස්කන්ධය කියන්න පුළුවන් සංස්කරණය කරනවා සකස් කරන දේ මෞංකාර දෙයයන්ාන්ත කියලා ඕන බෞද්ධයයි. ඉතින් දාර්ශනිකෝ මේක අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා පෙන්ලා දෙනවා මේ සංස්කාරවලට හොඳක් නරකක් කවදාකවත් නැහැ. සංස්කාරවල තියෙන තමන් ගත්තම අපි ඔප්පු කරලා පෙන්වීමේ මුරුග ආදාවක් විතරයි. ඒක අන්ධ විශ්වාසයක්, අන්ධ ශක්තියක්, අන්ධ මූලධර්මයක්. අපි හරියට පෙන්වන්න හදනවා අපි ඇති කරගත්ත චේතනාව සාධාරණයි අපි අතගත්ත චේතනාව ශිෂ්ඨාසම්පන්නයි මේ තේරම පිටුගාට ජීවිණියක් කියපු කතාව එකක් තමයි. ගහට නැගලා අහුණාට පස්සේ මොකද කියන්නේ මම මේ තනකොළ ටිකක් අපාගන්න කියන්නේ. ඉතින් අයිතිකාරයම කොහෙන්ද යකෝ තනකොළ පිටුන ඒකනේ උන්නයි කියන්නේ මම බයින් ඒකනේ. ඒ නෑ තනකොළ නෑ. මෙන්න මේ වගේ තමයි සංඥා අපි ඇති කරගන්නේ ඒ සංඥා මත අපි චේතනා ගන්න අදිෂ්ඨාන ගන්න අරගෙන කරගෙන යනකොට ටික කාලෙකින් අර සංඥාවේ තියෙන බොල් ගතිය නිසා අපේම සංස්කරණය නිසා අපි ජීලු වෙලා අපි සාමාන්‍ය වචනෙන් කියන අපි පරාද වෙලා යනවා පච වෙලා යනවා එතකොට අපෙන් අහනවා අපේ වටපිට ඉන්නේ නැත්තෝ මොකද මේ පච වෙන වැඩ තව කරන්නේ මහාන වෙලා. ඇයි මේ පච වෙන වැඩ කරන්නේ විපස්සනාට. එතකොට අන්න කිතු ගහේ කියන මිනිහාගේ කතාව ගන්න අපි තේරම දැනුම පාවිච්චි කරනවා. අර ඒක ආමුදුනට වැරදිලා උපාතකම්ම කෙනෙක්ගේ සාරිය ඇඳගෙන ආවලු නිල් පාට එකක්. පාන්දු උපාතක මහත් ඇවිල්ලාවලු මොකද මොකද ආමුදුනේ මේ නිල නිල් පාට සාරියක් කරන්නේ. හිතගෙන ශ්ලෝක 500ක් කිව්වලු නිල් පාට සාරියක් ඇඳින්නේ දෝෂයක් නැහැ කිව්වලු. ඒ තරමටම දැනුම්. මොකද අර උපාතකම්ම සාරිය වැරදිලා ඇඳිලා ඉන්නවා. කොන්නෝක තමයි අද විච්චු ජීවිතේදී කරන්න පුළුවන් අධිය කරනවමත් නෙවෙයි වෙනවා. වෙන්නේ කොහොමද සංස්කාරය. ඊට පස්සේ ඇහුවොත් අන්න දැනගන්න පුළුවන් කරුවඥකම. දෙනවා උත්තර පුදුමාකාර කාර්යය. තේරම අර තමන් කරගත්ත තමන් අති වැරදිච්ච දේ ඉන්න සාධාරණීකරණය කරන්න. ඒ නිසා සංස්කාරස්කන්ධයේ අතරැසියෙක් වශයෙන් තමයි අපි අපේ දැනුම පාවිච්චි කරන්නේ. අදිෂ්ඨාන ශක්තියෙන් අපි කරනවා. ඒ අදිෂ්ඨාන ශක්තියට හොඳ නරක නැහැ. ඒ අධිෂ්ඨාන ශක්තියට කාටවත් උත්තර බඳින්නව නමක් නැහැ. එයා උත්තර බඳින්නේ නැහැ. අධිෂ්ඨාන ශක්තිය හොඳටම ක්‍රියාත්මක වෙනවා ලිංගික ක්‍රියාවලියදී ලිංගිකත්වයට හොඳ නරක නැහැ. කොකටද? ඒ තමයි කාමයේ උච්චාවස්ථා. ඒ වගේම ක්‍රියාත්මක වෙන තමයි යුද බිම. යුද බිමේ සාධාරණයක් නැහැ. යුද බිමෙත් නැහැ. හොඳ හොඳ නකොක් පිළිගන්න. ඒ වගේම තමයි මත් වුණාට පස්සේ අපි නැත්නම් හීනේ නිින්ද ගියාට පස්සේ හීනේ කරන දේවල් වල කිසිම හොඳ නරකක් නැහැ. ඒකට නීතිත් නැහැ නඩුත් නැහැ. මෙන්න මෙතන තමයි අපේ සංස්කාර ලෝකේ තියෙන්නේ කියලා ගොඩක් මේ බටහිර මනෝවිද්‍යාඥයෝ හේතු කාරණා දක්වන්නේ කියයි. හැබැයි ඒගොල්ලන්ගේ දෝෂේ උනේ මේගොල්ලන් අහුනේ සංස්කාර වලින් සංසාරේ ඇති කිරීමේ කැපිපෙන අවස්ථා පෙන්වා දීම හැර විසංඛාරගත ලෝකයක් ගැන හිතාගන්න තරම් මානසිකත්වයක් ඒ මනෝවිද්‍යාඥයන් කියනවා. නමුත් සමහර දාර්ශනිකෝ පෙන්ලා තියෙනවා මෞංකාරකමක් මෞංකාර දෙවියන් වහන්සේකමක් පෙන්නනවනම් බෞද්ධ මේ විග්‍රහය හැටියට පෙන්වන්න පුළුවන් වෙන්නේ සංස්කාර ඛණ්ඩයටයි. නමුත් කැපී පේන වෙනසක් තියෙනවා බෞද්ධයා වැඩ කරන්නේ මෙන්න මේ දෙවියන් වහන්සේ විනාශ කරන්න. මිස දෙවියන් වහන්සේ මෞංකාරයක් කරන්න දෙන්නේ. බෞද්ධයා වැඩ කරන්නේ මේ සංස්කාරයන් ප්‍රහාණය කිරීමයි. මෙන්න මේ නිසාම දෝ බුද්ධත් ජාතකයේදී බෝසතාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේකට දෙවියන් වහන්සේ කියලා කියනවා නම් මේක නවුන්කාර වියක් නෙවෙයි මේක විනාශකාරී කියලා කියන්නේ. මහා විනාශකෝ චෝරෝ වියමන්නෝ මේක මහා විනාශකෙක් මහා හොරෙක් කියලා නම් කියයි කියලා. මේ දෙවියන් ආදර විරුද්ධ කතා කරන කතාවක් නෙවෙයි මේ අපේ සංස්කාර ස්කන්ධයේ තේරුම් ගන්න අපි මේ විග්‍රහ කරගන්න හැටි. මේක මේ තරම්ම දුක දෙන මේ තරම්ම සංසාරයට බැඳලා තියෙන මේ සංස්කාර ඇති වෙනකොට ආනාපාන ඇති වෙනකොටම පිම්බීම හැකිලිම පිම්බීමක් හැකිලිමක් ඇති වෙනකොටම ඒක ඇත්තන අපිට දැක්කොත් සංඥාවකට ඉඳ නොතබා ඒක හොඳයි මේක නරකයි මේක මට වේවා මේක මට ආදි වශයෙන් සංඥාවටත් වඩා සංස්කාරයකට ඉඳ නොතබා ඇති හැටියෙම දැක ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ආකාර වූ මහා විනාශක මේ ආකාර වූ මහා හොරෙක් අස්පනා පිට උණු උණුවේ ලේ පිට අවුගෙන යනවා. අප්‍රමාද වෙන්න ඕනේ සිද්ධිය වෙනවා තා සමගම නිරීක්ෂණය යන්න ඕනේ කල්පනා නතර වෙනවා. කල්පනාව ගියොත් අර නිරීක්ෂණය සම්පූර්ණයෙන්ම මුහුම් වැඩිත් එකක් වගේ වෙනවා, කලවම් වෙනවා. ඒකේ පවිත්‍ර භාවයේ පිරිසිදු භාවයේ නැති වෙලා අපට ඕන දෙයක් බවට හැරෙනවා. ඒ නිසා බුදුජානක දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ කියලා කියන්නේ සිද්ධ වෙනකොටම එතන ඉන්නවා. එකම චිත්තක්ෂණයක් හරි ප්‍රමා වුණොත් මේ සංඥාව මේ සංස්කාර Tamanට ඕන තාලෙට ඕනෙම අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා. ඒ අර්ථකථන මත නම් අනේ අපිට කතා නොවේවා. ඒවා කේවල ප්‍රපංච විතරයි නේද කියලා විඤ්ඤාති කියන. මුළු ලෝකෙම විඤ්ඤාතියක්. වැරද්ද කරලා ඒ වැරද්ද වහන්නේ Taman දන්න තේරම දැනුමයි ඉදිරිපත් කිරීමේ ශක්තියයි ව්‍යාකරණයි අභිධර්මයයි ලයිස්තුයි වගුයි ප්‍රස්තාරයි තේරගෙන තියෙන්නේ අර සිද්ධියෙන් පොඩ්ඩකට හිත මෑත් කරන එක විතරයි. ප්‍රත්‍යක්ෂයේ හිත සම්පූර්ණ චින්තාමය පැත්තට යන එක විතරයි හරිම ලස්සන දක්වන ඔබ කරනකොටම සාසිත දෘෂ්ටි මත වෙනවා පැවැත්ම මත වෙනවා බෝ කිරීම විදිහට. එතන ආයතන. එතන කියනවා ලොකු රැකිය යුත්තක්. නමුත් අභාග්‍යයක හෝ භාග්‍යය තමයි ඔක අපි නඩත්තු කරන්න දෙන්නේ ඕකේ සහජාතේම නඩත්තු වීමයි. මේ ශරීරයේ අල්ලගෙන මේ ලෙඩයි කියාගෙන මේ විදින දුක දිහා බලනකොට මේ ශරීරයේ ස්වභාවයක් ඉක්මව තියෙනවා. ඔබට පුළුවන් නම් පැවතිය නැත්නම් නැතුය. මේක දිගලාමයි කියන්නේ. මේක නැතුව මේ එකක් නැතුවට ඒකෙන් කෑල්ලක් දාලා අරකින් කෑල්ලක් දාලා එහෙන් අඩු කරලා මෙහෙන් අඩු කරලා මේක පැවැත්widetildeමට අපි හිතනවා අපි නැත්තම් මේක කරන්න බැරි කියලා. මම මේක අන්තයක් වෙන්නලා වෙනවා වචනවත් බව බෙහෙත් අනුගමනය කරලා තියෙනවා. නමුත් අපි දකින්න ඕනේ මේ සංඛතයක් නම් මේ ශරීරය. මේ සංඛතේ මූලික ලක්ෂණයක් තමයි ඒක පැවැත්ම සහ භෝකේ. මොකද අපි ගිහිල්ලා කුණ්‍ය ගහන්නවක්වත් වෙන තල්ලු දෙන්න ඕන කමක් නැහැ. නමුත් අපේ ජීවිතේ සංස්කාර ධර්මයේ අවබෝධ කිරීම කියන මූලික પરමාර්ථයෙන් වෙන් වෙච්ච ගමන් මුළු ජීවිතේම අපි ගත කරන්නේ මේ සංස්කාරයන් පවත්තණ්ඩයි සංස්කාරයන් භෝග කරන්නේ. මොකද්ද මේ දෙකේ තිරසනාගේ සහ මිනිස්යා අතර ඇති වෙනස? තිරසනාගේ සංස්කාර ස්කන්ධය අවබෝධ කිරීම කියන මේ යෝග ව්‍යාපාරය කරන්නේ. නිසා තිරසනාට ගැන සෝදනාවක් දඬුවමක් නැහැ. නමුත් අපි මේ අපේ තියෙන මේ තිරසංගති අපි නැත්තම් කියලා කියනවා ඔලොමල මුරුගය අදිෂ්ඨාන ශක්තිය අවබෝධ කිරීම තරම් තවත් වටින දෙයක් තියෙනවද මනුෂ්‍යක? ඒසාවේ චේතනාවේ වාදාන්තය. චේතනාවේ වාදාන්තය කෙරෙන්නේ නැහැ කවදාක සමත සමාධිය අපි ගන්න. ඔය සම සමාධිය කියන්නේම අදිෂ්ඨානයක්මයි චේතනාවක්. ඉගෙන සම සමාධිය කියන්නේ මේ අසඤ්ඤතලයක් කියනයි කියන්නේ. මොකද ඒක අදිෂ්ඨානයක්. ඇත්ත තියෙනවා. අදිෂ්ඨාන එළියට ආවම නෑ. නමුත් විපස්සනා භාවනාවට යනකොට සංස්කාරත් උපේක්ෂා නාමයට යනකොට පැහැදිලිවම ප්‍රයෝග කිරීම ප්‍රයත්න කිරීම මෙනෙහි කිරීම චේතනා පහල කිරීම සංස්කාර කිරීම 100ට 100ක් මැනෙන්නේ මුලම සාරිපුත්තාජි ස්වාමීන් වහන්සේලාට මේක දහසක් නයින් වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ කිව්වේ අස්සජි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්න විදිහට කියන ස්වාමීන් වහන්සේ මට තේරෙනවා. නමුත් අර කල්පනාකාරය කරන්නේ මොකද්ද? අර චේතනාව නැති වෙනකොට ඇස් දෙක අරලා හෝ බලලා චේතනා පාල කරන නැත්නම් පුඹලා හොල්ලා හෝ චේතනා පාල කරගන්න. එහෙම නැත්නම් කල්පනා කරලා හෝ ගොරෝසු චේතනාවක් දාගත්තම හරි සංහිපියක් නැහැ. ඉතින් ඒ තරම් පැවැත්මට අපි කුණ්‍ය ගන්නවා. ඒ තරම් අපි මේ බෝ කිරීමට කුණ්‍ය ගන්නවා. චේතනාවල් අඩු වෙනකොට, චේතනාවල් නැති වෙනකොට, ප්‍රයෝග ප්‍රතිපස්සම්බ කියලා කියන්නේ මාර්ග ඥානයේද ඉතින්ද කිච්චු වෙනකොට පැහැදිලිවම යෝගාචර කන්දක් වුණත් කෙනෙකුට වගේ ඈත සාවියක් පේනවා. මනුස්ස කටහඬක් නැහැ. විචන වාතේ ජීවන සෝදක් දැනෙන්නේ. ඉතින් අර භාවනාවමය මේ නිස්සරණාධ්‍යාශමයේ අදහසක් නැති කෙනාට පාළු ගතියක් තනි ගතියක් දැල්ලා දූවගෙන බයින කන්දපල්. නැත්තම් එහෙල පල්ලෙට මැරෙන්න හරි අනින්න හරි මැරෙන්න හරි පයි. මුළු යෝගාවචරණි සම්මාද්‍යස්ස දන්නවනම් මේ සංස්කාර සංඥාගේ චේතනාවගේ තියෙන භයානකම දන්නවනම් ඒ බුද්ධලට එන් තෙන්දෙන පුදුම කුල්මත් ගැතියක් පහළම පිරිසිදු වාතේ ඝන සංගණිකාවේ වෙන් වුණා මට ඈත පේනවා බොහෝ වේලාවකට වැඩි වේලාවක් මට මෙතනින් ලැබේ වාක්‍ය ප්‍රතිදර ගිය කෙනෙක් වාක්‍ය ලুকু විවේකයක් මෙන්න මේ දෙක අතර නිවනයි සංසාරයේ දෙක තියෙනවා කියුවා මොකද මේ විරුද්ධයි ඒ වෙලාවේදී සංස්කාර ගිය වෙන බව දන්නවනම් විවේකයක් නිස්සාරණයක් ලැබෙන බව දන්නවනම් ඒකට කැමති නම් ඒකට කියනවා. නිවන කියලා ඒකට අකමැති නම් ඒකට කියලා සංස්කාර කියලා. ඔය දෙක පෙන්නලා දෙනවට ඇර කණෙන් ඇදගෙන යන්නේ ගහන්නේ ඒකනේ ධර්මවචනන්ද දේශනා කර ඕන්න මහන්නේ මම පාර පෙන්නලා තියෙන කැමති කෙනෙක් යන්නේ. මේ අපි මේ කතා කරන්නේ යන්නේ ඇත්තෝ. විරුද්ධත්වවත් බැරියත්වවත් නෙවෙයි. අපි තුල මේ සංස්කාරයන් වැඩ කරලා අච්චර කෙලවරට ගිහිල්ලා අපි කී දවසක් පල්ලෙහාට බහලා ඉන්න කියනවා. මොකද ඒක නම් කාර්ය දෙදෙනාක් කියලාද? මොකෝ අපි නොදැන කිද්ද වුණා. මොකෝ අපි පහුවෙන්ද ඒක පහු කරන්න යන්නේ නැතුවද? මේ තරම විචිත්‍රයි මේ ධර්ම. ඉතින් දරුවටනාසේ දේශනා කරනවා රූපං රූපත්කාය අபிසංකරෝති. වේදනා වේදනත්ථාය අபிසංකරෝති. සංඥා සංඥත්ථාය අபிසංකරෝති. සංස්කාර සංඛාරක්ඛාය අபிසංකරති විඥාන විඥානක් විඥානක්ඛාය අபிසංකර. ඒ නිසා මේ ලෝකේ තියෙන රූපේ රූපයක් වාට පත් කරන්නේ සංස්කාරයෙන් විසින්මයි. මේක මගේ රූප, මේක උඹේ රූප. මේක සිංහල රූප, මේක දෙමළ රූප, මේක මේයිම, මේ මායිම කියලා සම්පූර්ණ මේක අபிසංකරණය කරලා දෙන්නේ මේ සංස්කාර ස්කන්ධයට පින්ජිත වෙන්න තමයි. නැත්නම් මේ ලෝකේ තියෙන පටවිය ආපෝ තේජෝ වායු විතරයි. ඒකේ කාලයක්වත්, ඒකේ දේශයක්වත් නැහැ රූප. නමුත් අපි මේක ඉරැඳ ගන්නෙ සම්නික්‍රම සංස්කාර නිසා සංස්කාර රූප රූප රූපාර්ථයේ පිණිස. රූපාර්ථ කියන්නේ මගේ රූප, උඹේ රූප, හොඳ රූප, නරක මේ රූප, දකුණු රූප කිය මේ රූප බෙදන්නේ සංස්කාර කරනවා. ඊට වේදනාව ආපුවාම මේක අරූප වේදනා, මේක මුගේ වේදනා, මේක මගේ වේදනා, මේක සුඛ වේදනා, මේක දුක්ඛ වේදනා ආදී වශයෙන් මේ සේරම කපල කොටල වෙන් කරලා පෙන්වන්නේ සංස්කාර කරනවා. මේ කොහොමද කොහොමද ගන්න මැරෙන්න වෙනවා ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. වේදනාව ඉතාම දරුණු වේදනාවක් කරන ප්‍රසූත වේදනාව ඉස්ති පස්සේ hina වෙමින් ඉඳිනවා. ඊට පල්ලා දෙන වේදනාවන් වලට ලොකු ව්‍යාපාරයක්. හොඳ දේ වැඩි කරගන්න හදනවා. නරක දේ දුරු කරගන්න හදනවා. මේ ලේ පිටින් නගිනවා. ජීවිතය වැඩි වෙනවා. සද්දස්කන්ධය වැඩි වෙනවා. ඒ මොකද සංස්කාරින්ද දෙන්නේ නැහැ. වේදනාවලින් ලෝකයක් මාළ පෙන්නලා තියෙනවා. මුලින් ගත්තාම එක්කෙනෙක් නැති කෙනෙක් ඇත්තෙත් නෑ ඔගේ වැඩි කෙනෙක් ඇත්තෙත් නෑ ඔක්කොම එකේ මානම් කියන්නේ පහදිලියම දොස්තර ගෙලේ දාගේ අතර වේදනාවක් අන්ති කිසි වෙනසක් නෑ අඩු ගන්න හරුවත් යන නම් එදා දේවතාවත් අතර වෙනසකුත් නෑ එකම වේදනාවක් අන්ති සංඥා ගත්තා එක්කෙනෙක්වත් තුන්ති නිර්මාණ සිද්ධියක් නේ ඔක්කොම නිර්මාණ රතිය තමයි ඉන්නේ නැත්තම් පරිණිමිත වගාවක් තියෙනවා ඒ තරම්ම සංඥාවල් වලින් හැඩවල කරන්නේ අපිට කාටවත් කියන්න බෑ කුස්සිය වැඩ කරන කැපකාරයට වැඩිය මේ කමඩහන් දෙන හාමුදුරන්ට කියනවා කියලා වෙනසක්. ඔක්කොමලා කරන්නේ එකම දෙයමයි. අර ලැබෙන සෑම සංඥාවක්ම Tamanne සුදුසු කාලෙට සංඥා සංයත්තාය අபிසංකරෝ. ඉතින් මේ සංඥා අධිකරණය කරන්න වඳිනවා අර සංඥා අධිකරණය කරනට අපි වෙන විදිහට සලකනවා. සර්වඥාධිකයට බලනකොට තේින්න තියෙන්නේ සංස්කාරකම්යක් විතරයි. ඉතාම භයානකම තමයි සංස්කාරස්කන්ධය සංස්කාරස්කන්ධයටපත් කරන්නේ සංස්කාරස්කන්ධය. ඒ සංස්කරණය කිරීම කියන මූල ධර්මය සංස්කරණය කරන සංස්කරණය කියනවා. මේක හරියට කියනවනම් දෙවියන්ාගේ මැව්වේ කවුද කියලා අහන ප්‍රතිබන් කරගෙන පුළුවන් උත්තරේ දාන්න. දැන් මූල කාර්කය අහනවනේ දෙයනාසේ මූල කාර්කය නම් දෙයනාසේ දෙහිපෙච්ච කාර්කය අහනවා. සාමාන්‍ය බෞද්ධ කතෝලිකයන්. ඒකකොට කතෝලිකව නිරුද්ධ මේ නිරුත්තර වෙනවා. දෙවෙනාගේ මූල කාර්කය කියලා. අපිටත් කියන්නේ අපේ නිර්මාණ ශිල්පය. සංස්කාර වලින් එනවනම් කොහොමද සංස්කාර කවුද මේ සංස්කාර සංස්කාර දෙන්න සංස්කාරය විසින්ම මවනවා. ඒක මහා අන්ධ මූල ධර්මයක්. අදිෂ්ඨාන ශක්තිය චේතනා කියවම අන්ධ මූල ධර්මයක්. ඒ කුච්චර සભ્યත්වගත ලෝකෙ තිබුණත් පෞද්ගලිකත්වයට ගියාම අපේ අදිෂ්ඨානයට අපේ සංස්කාරවලට අපේ චේතනාවට හොඳ නරකක් නැහැ. තමන්ට ඕන දේ කරලා ඒක හේතුගත දක්වන්න තමයි ඥානෙ පාවිච්චි කරන්නේ එයින් එපිට හීනේදී අපිට හොඳ නරකක් නැහැ. සාමාන්‍ය ගිරියට යුද්ධෙදී සාධාරණයක් නැහැ. කොයි දෙයක් කැපයි. හිංගිකත්වයේදී කොයි දෙයක් කැපයි. ඒක අපි හොඳටම දන්න නිදර්ශන පරිදි වශයෙන් අපිට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපිට මේක ඥාණයෙන් ග්‍රහණය කර ගන්න පුළුවන්. අන්න එවැනි සංස්කාරස්කන්ධයක් එනකන් සංසාරයේ නැවීම සඳහා සංසාරේ පැවැත්ම සඳහා සංසාරේ භෝවීම සඳහාම අපට කැප වෙච්ච මේ සංස්කාර ස්කන්ධයේ මගේ සංස්කාර කියලා අපි රකින්න තාකල් කවදා අපි නිවන් දකින්නේ. කවදා හෝ එවැනි සංස්කාර ධර්මයක් සංස්කාර බව දැක්කනම් නිවනම තමයි. ඉතිහාය වෙන ඥානයක් කියලා දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. සංස්කාර සංස්කාර කරනකොටම උන් උඹමවල පෙන්නේ නැහැටි. මේ ආස්වාද ප්‍රසආද දෙක හොඳට තිබුණ දෙක දැන් නැහැ කියන හැටි. ඉතල ශබ්ද කොච්චර දෝ බාහිර තිබුණ ඇහුනේ නැහැ. දැන් අරමුණ කීදී ශබ්ද ඇහෙනවා. ඉතල ඕනනම් ඒක අපිට බාධාවක් කියලා අපේ සංස්කාර අපිට කියලා දෙන්න පුළුවන්. තව වෙලාවකට කියන්න පුළුවන් නෑ මට දෙක තුන විදිහට භාවනා කරන්න පුළුවන් නිසා මේක දක්ෂකමක් කියලා සංස්කාර වලට අපිට දෙන්න දෙන්න. මේ සියලුම සංස්කාර බව ගන්න. සතහන් ආකාර ප්‍රිය අප්‍රිය අමනාප ඉන් එහාට කවදාකවත් ඊට ප්‍රපංචයක්. කතා බාහුල්‍යයක්. ඒකත් ගොළු වෙනවා. ඇත්තටම හරියට භාවනා කරන කට්ටිය කමඨාන් සුද්ධ කරන්න එන්නේ නැහැ. මොකද කියන්න දෙයක් නැහැ කියලා. ගෝක් කියලා ඉන්න පුළුවන් අරමුණේ බලන්න චේතනා පහළ වෙන්නේ නැහැ. බාහිර අරමුණු පහළ වෙන්නේ නැහැ. අරමුණත් එහෙම ඉතින් ඒ බුද්ධිලා හිතන මේක විශාල පාඩුවක්. අර්ථාන්තරගත ක්‍රමයක. ඉච්ඡර වටින තැනක් ඇත්තේ නැහැ භාවනා ජීවිතේ. ඒකවල සියලුම නීවර ධර්ම දුර වෙලා කාය දුස්චර්ත වාචී දුස්චර්ත දුර වෙලා අනුගාන චේතනාව කියන මේ මූලික මෞංකාරයක් පජය පරාද වෙනවා. නැත්නම් පරාද වෙමින් පවතිනවා. ඉතින් මේකෙදී අපිට ජය සංඛා ජය සංකේත පුරන්න පුළුවන් නම් හිත උද්‍යෝගගත කරගන්න පුළුවන් කුළු ගන්න ගන්න පුළුවන් නම් අන්න සත්පුරුෂ ධර්මය අන්න සත්පුරුෂය. ඉදාට රමඩාන් සිද්ධ කරන්න ඕන දවසට දෙතරයක්. නමුත් ඒක අසරණ කරලා ඒකට උදව් නොකර අනේ මට මේ වෙලාවේ මොන මොනවා හරි සංස්කාර ධර්ම ටිකක් මත වෙනවා සංඥා ටිකක් මත වෙනවා කියලා කල්පනා කරන කෙනා සංසාරෙන් මෙලිපතයි. ඉවෙ නෙමෙයි. එනම් මේ සංස්කාර ධර්ම පිළිබඳව සංස්කාර වෙනකොටම සංස්කාර බව දැනගන්න මේක නෙවෙයි. සංස්කාර බව දැන ඒකට කිලිපොන්න හදනවනේ අනේ ඒ පුදුලට ආය වෙනම මාරේ වෙනම ඝාතකෙක් වෙනම චෝදකෙක් අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා තුන අනිවාර්යයෙන්ම පිළිකා බීජ පාගන. ඝාතිකය තමයි තුලමයි. නමුත් ඒ ප්‍රකාශ භාවයටපත් වෙන කාය වචී කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියේ පැහැදිලිකේ හිතනවා. එයා කතා කරනවා. එයා වැඩ කරනකොට අන්න පේනවා. දැන් ඉතින් කොකා මේ මනසට හරකා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා එතකොටයි පේන්නේ. මොකද භාවනා යෝගාවචරයක් නම් මේ සංස්කාර ක්‍රියාවන්ගෙන් ඉස්සරළම අල්ල ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. විශේෂයෙන්ම සංඛාර මේ සංඛාර උපේක්ඛාවයි. ඊට පස්සේ තමයි සංඛාර නිරෝධය තමයි උපේක්ෂාවෙන් තුනී කරලා තුනී කරලා තුනී කරලා ඒක සම්පූර්ණ මරණය. ඒ විතරක් නෙවෙයි ආදාහනය. ආදාහනය කියලා කියන්නේ ඵලන ඥානය. කුච්චලාම ඉවර කරන්නේ. ආන්නේ ධර්මයේ ඉවර කරන ගන්නවා මෙච්චර දුරට. මේ චේතන එවනදා මේ අදිෂ්ඨාන මේ ප්‍රයෝග මේ සංවිධානය සියල්ලම දුරු වෙන තැනට අපිට යන්න පුළුවන් නම් තව චුට්ටයි කියන ඉවසක්. නිස්සද්ද ඉවසන්නව. සාදර ඉවසන්නව. උද්‍යෝගින් ඉවසන්නව. කුළු වෙන්නේ හිතකින් ඉවසන්න ඕන නේ සරුවත් යනවාට දැන් අවුරුදු 2548කට ඉස්සලා අවසාන වශයෙන් දේශනා කරපු අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේති කියන එක අපි කොච්චර දුර ගිහිලා සංකාර ධර්ම කොච්චරක් අපි දැනට පට කරලා තියෙනවා පරාද කරලා තියෙනවා බේරපරණය කරලා තියෙනවා ඉතුරු ටිකක් කරන්න ඕනේ කියලා දැනගන්න නම් මේ සංස්කාර ස්කන්ධයාගේ තියෙන මේ නැවුම් කාරගතිය බුදුරජාණන්සේ පෙන්වන්නේ කදලී කූපමාතේ තෙල් කඳක් වගේ මොනවත් අත්ම ගන්න දෙයක් නැහැ හරණති පද්ධතින් විශාල කඳක් නවල පෙන්වනවා නෑ කියන්න බෑ බෑ කියන්න පතුරු ගහලා බලුවා ගන්න දෙයක් නෑ මී හරකෙක් කර වෙන කවුරක්වත් කන්නේ නෑ අන්න එවැනි සංස්කාරස්කන්ධයකටද අපි කිරිපවන්නේ එහෙම නැත්නම් මේ සංස්කාරස්කන්ධයේ ඒ ඒ චිත්තක්ෂණේ තමන්ගේ ක්‍රියාකාරකම් දක්වනකොට අපි ඒක දිහා පරතෝ බැල්මෙන් නිදහස් බැල්මෙන් බලානි දිල්ලෙන් මේක ඉක්මවන්න තහදා. එහෙමනම් මේ පුද්ගලයාට සංසාරේ කවදාකවත් මනුස්ස හිත ඉඳපු නැති ඉඳාද හැපු නැති අතුලාන්තයක් දැක ගන්නවා. බුදු වෙනවා. මොකද මේ පබස්තර මිදම්බික්ක වෙච්චිත්තන් කියලා කියනවනක වෙන හිතක් පහළ වෙනවවත් කලින් හිත ඔය තිබුණ තිබුණාවත් මොනවා කවුද සම්පූර්ණ සාන්දෘෂ්ටිකයි සම්පූර්ණ අකාලිකයි යම් මොහතක දැක්කනම් එතනම ප්‍රතිපල. ඒක කිතියෙන් දකින්න වෙලා තමයි අර සාදාංගනී බුද්ධි කියලා කියන්නේ මේ වෙලාවට තියෙන අරමුණේ රස නැති වෙනවා අරමුණේ නිමිති ස්වરૂප නැති වෙනවා ව්‍යංජන ගති නැති වෙනවා කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. හැබැයි යෝගාචරයට මේ වෙලාවේදී ගුරුවරයා උපදෙස් දෙන සතිය සමාධිය තියනවාද බලන්න අරමුණ තිබුණ බව සංඥාව තියෙනකන් එහෙනම් බය නැතුව යන්න. කල්පනා කරන්න යන්න එපා. හැක කරන්න යන්න එපා. මේ කල්පනා හැක කිරීම කියන්නේ තේරම නීවර ධර්ම අනවශ්‍යයෙන් අහකද අහකෙන් ඇඟට දාගන්න දේවල්. මේවා සංස්කාරනි සංස්කාරන්ගේ දෙවි යනකොට පාළුගතයක් දැනේ. නීරස ගතියක් දැනේ, බය ගතියක් දැනේ, අසරණ වෙච්ච ගතියක් දැනේ. නමුත් ඒක ඔක්කොම ඥාණයට යට කළොත් ඒවට කියන අපි විපස්සනා ඥානය. ඒක තාමත් මෝහයට යට කළොත්, ද්වේෂයට යට කළොත් ඉතින් ගුරුවරයා අතාරිනවා, ස්ථාන අතාරිනවා, භාවනා ක්‍රම අතාරිනවා, ඉතින් කක කක කක කක යනවා. සංස්කාර වලට අහුවේ. ඒක නිසා මේ සංස්කාර ඛණ්ඩය දෙවියන් වගේ හරකන්නවා කියන්නේ. හැබැයි අර දෙවියන් වහන්සේගේ යාඥා කළම ඉල්ල ගන්න නෙමෙයි මේක විනාශ කරනවා. මහා මොහොතක්. විනාශකෝ චෝරෝ වියමයි. නමුත් මේක අහු වෙනකම්ම අපි මෙයාට තමයි පෝෂණය කරන්නේ. මෙයාව තමයි පොහොර දාන්නේ. මගේ රුචිකත්වය, මගේ මනාපය, මගේ චේතනාව, මගේ අදිස්ථානය කියලා අතුම්ම විදියට අපි අනේ Taman ළඟ ඉන්න කෙනාගෙන් මෙහා පැත්තට අරගෙන පෞද්ගලිකකරණය කරගෙන මේක ආරක්ෂා කරන්නයි, මේක බෝ කරන්නයි නොක කැප්ප නොකරන දෙයක් නෑ. මේ තමයි පු탁 පු탁 කියලා කියන පු탁 යන බව. ඒ තමයි සංස්කාර ස්කන්ධය පිළිබඳව වටහා ගත්තොත් ඒක තමයි සබ්බ සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය භාවය දුක්ඛ භාවය වටහා ගැනීම බුද්ධජානනාදී කියන කරන්න තියෙන අපිට මිනිස්සෙක් වශයෙන් විශේෂම සම්යද්දෘෂ්ටික කෙනෙක් වශයෙන් අනිවාර්ය කළ හැක්ක කළ යුත්තයි. එහෙම නැත්නම් අපි නිකම්ම සංස්කාරස්කන්ධයේ 16ක් බවට සංස්කාරස්කන්ධේ වහලෙක් බවට පත් වෙනවා මේක අවබෝධ කරගෙනාට හොඳට තේරෙනවා කොච්චරක්නම් මේ පුද්ගලයා අර නිලපතක දර්ශනේ හාමුදුරුවෝ වාගේ ශ්ලෝක පද කිය කියා මොනවද මේ ඔප්පු කරන්න හදන්නේ? Taman විසින්ම ගත්ත වැරදි සංඥාව Taman විසින්ම දැන හෝන දැන වෙච්ච සංස්කාරයක් තමයි ඔප්පු කරන්න හදන්නේ. ඉතින් අර දිවිය ඥානෙද අනික් අතට තියෙන ඔව් ඔව් ඇත්ත තමයි කියලා කියනවා. නමුත් අවබෝධ කරගන්න කෙනාට නම් දෙකොනේ hina යනවා. ඒක අර සර්වඥාගේ නිතරම ලෝකේ දිහා භාගෙට ඉන්නාලා බලන ඉන්නේ. උන්වහන්සේ ළඟට ඇවිල්ලා සමහර මේ වගේ සංස්කාර ඔප්පු කරන්න හදලා. හැබැයි හොඳට තේරෙනවා. මොකද අවසාන භාවයේ ඒ නිර්වාණ අවබෝධය දක්වාම තමල්ලගේ අරගෙන ආව පොදිය නෙමෙයි. ඒකයි නිඳා කරලා බෑ. අපි කවදා හෝ ඒකම සක්‍රීකරණය කරලා ඒක මතම සංස්කාර ඇති වෙනකොටම ඒ දැකීමෙන් මිස චිත්තක්ෂණයක් පමා වුණොත් කල්ප ගණන් විකේ. විශ්ව තරම් ලෝකම ඇවිල්ලා. ඒක වහාම අප්‍රමාද භාවයේ සංස්කාර පිළිබඳව යනකොට ඉතාම වැදගත්. ඉතින් මේක මම මුලින්ම මතක් කළා වගේ මේක මේ පැත්තට ගොඩාක් ඉස්සර කියන්න පුළුවන්. නමුත් ඒක පරිසරය නැත්නම් නිදානේ පසුබිම සාහිත්‍යව තේරුම් ගන්න පුළුවන් තත්වයක ඉන්න කෙනාට නම් ඒක සාධනීය විදිහකට යනවා. අනිත් එක්කනට කලින් මුලින් නමල වතුරක්කෝ වගේ මොනවද මේ කියන්නේ කොහොමද මේක සම්බන්ධ කරන්නේ කියන ප්‍රශ්න මතුවේ. එන්නේ ඒකටයි මම අර නිදර්ශන දෙක ගත්තේ. භාවනා කරන කෙනෙකුට අරමුණ පිළිබඳව අනිමිත් සංඥාව නිමිති දුරු වෙන ගතිය. ව්‍යංජන අනුව්‍යංජන අහුවෙන්නේ නැති ගතියටපත් වෙනකොට ඒක කලකොලයක් කරගන්න එපා. පරිලක් පරිලක් කරගන්න එපා. එතෙන්ට එනකන් පාර හොඳ ලස්සනට මට දැක්කන්ට ලැබේවා කියලා පහුවෙන්ද වාඩි. එහෙමනම් අර නිමිති තියෙන වෙලාවේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න පුළුවන් වෙලාව 100%ක්ම ගන්නවා. මෙන්න මේකට අපි කියන්නේ සද්ධාව. හැබැයි ඉලසුරු ගතිය කියලා කියන්නේ. ඒ නිසා අද දකින්නට වැඩිය අපි හෙට විශාල නිමිතියක් ගන්නවා. ඒ නිමිති එකතු කරලා ලකුණු ගන්නවා සල්ලි ගන්නවා නෙවෙයි. නිමිති සියල්ලම ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මේ නිමිති මාර්ගයෙන් අපි කොච්චරක් මෙතෙක් ගවට්ටලා තිබුණාද කියලා අරමුණු මාරු කිරීමෙන් වෙන දෝෂේ වළක්වලා එක අරමුණක සියල්ල දැකීමේ අනිත් මුළු ලෝකම දැකීමේ ශක්තිය ලැබෙනවා. ඒක සංස්කාර ස්කන්ධය තනි කර ඉන්නවා කියන එක නෙවෙයි අපි මේ දේශනා කරනකොට සත්‍ය යුතුය පැයක් එකට අරගෙනින් අදහස් කරන්නේ. ඒක ආසන්නයේ තියෙන ධර්ම දෙක නිසා සිදු කරන මේ ගෙටි මේ බහුංකාර වැඩි. ඉතින් ඒක දැකගන්න, ඒක දැනගන්නයි මෙතෙක් කරපු ධර්ම දේශනාවක් උදව්වේ. ඒකම තමයි තම තමන්ගේ අත්දැකීම් එකතු වෙන්නේ. මේ කොටසත් එකතු වෙලා දුරට මේක මේ ජාලය තමයි දැක ගන්න ලැබේවා. දැකගෙන තමන් විශ්ීම සතුට ප්‍රීති කුල්මත් භාවය ඇති කරගෙන මේ යෝග ජීවිතයේ උද්‍යෝගයෙන් ගත කරලා අනුන්ට ආදර්ශයක් කරගන්නට ඒ සංස්කාර පිළිබඳ ධර්ම කොට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද තීන ධර්ම දේශනාව මෙතන සමාප්ත